දක්වනවා මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුයි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්පතිකේ කතමේ චතුහි ඉද බික්කවේ බිකු සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ හෝති භෝජනේ මත්සඤ්ඤු හෝති සාගරියං අනුයුක්තෝ හෝති මූලාසනේ වැඩ සිටින අප ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර සංගතිසිකින් අවසර අපි මේ තාක්කල් පවත්වන් තේතුණු ධර්ම දේශනා මාලාව විශේෂයෙන්ම සුද්ධ විපස්සනාව නැත්නම් සුඛ විපස්සනායේදී සිටින යෝගාවචරයකට ගැළපෙන විදිහට අවශ්‍ය න්‍යාය මූලධර්ම කරුණු අධ්‍යක්ීම් කරුණු සම කරමින් පවත්වන්න යෙදුණා. අද මේ ධර්ම දේශනාවේ ඒ අතින් බලනකොට විශේෂයක් වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ ඒ විදිහට සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් හෝ නොබෙදිච්ච යෝගාවචර කියන නාමයට ගැළපෙන કોઈ කවුරුත් විසින් නිරන්තරයෙන්ම අභින්නව මෙනෙහි කටයුතු ධර්ම කොටසක් මේ අඩංගුයි පැවතීමයි. විශේෂයෙන්ම අපවත් යදාල මහෝපාද්‍යයන් වහන්සේ වැනි මේ තේරවාද ශාසනයේ මුල් බැසගත්තා වූ නැත්නම් තේරවාද ශාසනයේ කොටියක් දජයක් කතාකයක් වැනිව කරුණු අත්දැකීම් ඒ වාගේම ආදර්ශ පෙන්වමින් ගත කර මහෝත්තමයන්න් වහන්සේලා නිතර පරිහරණය කරපු නිතරම උපදෙස් දීපු කරුණු රාශියක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. තවත් විශේෂයෙන්ම මේ සූත්‍රය ගැන සඳහන් කරනවා නම් මූලික හැඳින්වීමක් වශයෙන් කරුණු කීපයක් පොදු වශයෙන් මතක් කරගන්න පුළුවන් අපි යෝගාවචර වශයෙන් මතක් කරගන්න පුළුවන්. ඒ මොකද මෙහි කියවෙන කරුණු භාවනාවට නැත්තම් ශාසනයට එහෙම නැත්නම් ශික්ෂාවට කැටි වෙලා ඒ යෙදිලා ඉතාම සාදරයෙන් නොරකින් ඇත්තන්ට බොහෝම නීරසයි. මේ කියන කරුණ වල කිසිම ගැම්මක් කිසිම කුතුහලයක් දනවන ගතියක් නැහැ. නමුත් යම්ම යෝගාවචරයේ ඉතාමත්ම සාදරයෙන් ඉතාමත්ම විස්තර ගරු කරමින් ශාසන භ්‍රමචර්යාවේ එහෙම නැතිනම් මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව ගත කරනවා නම් එහෙව කෙනාට මේ ධර්මයේ විශේෂ මිහිරියාවක් පවතිනවා විශේෂ රසවත් බවක් පවතිනවා සාදර බවක් පවතිනවා ඒ නිසා එක එකනෙක් වශයෙන් අප අපට මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු හරියට හැදෙන්න කැමැති සර්වකාන්තාවක් හෝ තරුණ පුරුෂයෙකුට ආදාසයක් කන්නාරියක් වාගේ යෝගාවචර ජීවිතයට තමංගේ ප්‍රතිකද රූපය දැක ගන්න පුළුවන් කාරණාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. තවත් එකක් වශයෙන් සඳහන් කරනවා නම් ලෝකයේ විවිධ ශාසන පවතිනවා. සමහර ශාසන සම්‍යක් ශාසන සමහර ඒවා මිත්‍යා ශාසන. මේ බොහෝ ශාසනවලත් ශාසනයක් එකම නැත්නම් ධර්මයක් එහෙම නැත්නම් ආගම් නිකායක් සමගම ඒ ඒ නිකායට අදාළ හික්මීම් පවතිනවා. නමුත් මේ අතරතුර බණහන අය වශයෙන් විශේෂයෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. ශ්‍රේෂ්ඨ තැනක් විශේෂ තැනක් මේ අපි මේ ගත කරන සම්්‍යක් සම්බුද්ධ ශාසනයේ පවතින. ඒ නිසායි මේ පිරිසක් වශයෙන් පූර්ණ කාලීනව ජීවිත පරිත්‍යාගයෙන් මේ වගේ කටයුතු වල යෙදෙන්නේ. මේ අනුව බලනකොට කාරණානුකූලව කල්පනා කරන කෙනාට න්‍යායානුකූලව කල්පනා කරන කෙනෙකුට උනත් අනෙකුත් නිකායාන්තර වෙනස්කම් සමග මේ තේරවාදී කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ශාසන පණිවිඩය මෙච්චර කාලයක් පැවතුනේ කියන රහස කොහෙලා බැලුවොත් දැන් අවුරුදු 2500 ගානකට වඩා තවමත් සජීව පැවතුනේ කොහොමද කියලා හොයලා බැලුවොත් අන්න ඒ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්නේ මෙන්න මෙවැනි වූ සවිස්තර හික්මීම් ස්වરૂපවලයි. මේ හික්මන ස්වરૂප මේ තේරවාද සාසනයේ සජීවීව පැවතුණා. අනිකුත් නිකායවල එවැනි හික්මීම් ධර්ම පොත්පත් වලට එක්ව සීමා වෙලා තියෙනවා. එහෙම නැත්නම් වැඳුම් පිදුම් වලට සීමා වෙලා තියෙනවා. මේ නිසාත් මෙවැනි සූත්‍ර පාඨවල සඳහන් දේවල් කියවීමේදී පරිහරණය කිරීමේදී එහි නොයෙදෙන්නාට එහෙම නැත්නම් ඒ පිළිබඳව ඇදහිල්ලෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු නොකරන්නාට මේ නීරස බවක් පවතිනවා. මේ අනුව සමහර අත්පාදන දැන් සාසනේ කන නැහැ කියලා. දැන් සාසනේ මැරිලයි කියලා. දැන් සාසනේ ප්‍රතිඵල මාර්ගඵල ලබන්න අපහසුයි කියලා. ඒ මොකද මෙන්න මේ කුංචි කරුණු මරණ නිසා. මේ පුංචි කරුණු වලට පණ නොදෙන නිසා. මේ නිසා දැනටත් සාසනයේ පණ දෙමින් ගත කරන මහෝත්තමයන්න් වහන්සේලා හරියට කියනවා නම් මහා කැලේක මැද ගත කරන දලසහිත මහා හස්ති රාජ්‍යෝ වාගේ මේ ශාසනයේ කටයුතු කරන ඇත්තෝ ඒ තමන්ගේ ගුණ චරිත ඒ තමන්ගේ ශාසනික ජීවය ඔප්නන්වන්නේ මෙන්න මේ ධර්ම වලට දැනීම නිසා. ඒ නිසා ශාසනයේ දියුණුව පතන ඉදිරියට බලාපොරොත්තු වෙන පරිහානියක් බලාපොරොත්තු නොවන නිවනට ලං වෙන්න කැමති සෑම සියලු කෙනෙක්ම නිතරම පරිහරණය කළ යුතු වටිනා ධර්මයි. මේ ධර්මයේ මේ ධර්ම වශයෙන් විශේෂ කැපිපේන ගතියක් උනන්දු කරන ගතියක් එහෙම නැත්නම් උත්සුක කරන ගතියක් නැහැ. අපි යන්තාකේ ධර්ම ඉතාම සියුම් වශයෙන් තේරුම් අරගෙන ඒ ධර්ම අප විසින් යෝගාවචර පිළිස විසින් යන්තාක් රකින්නවද ඒ යෝගාවචරය ධර්මයේ ආරක්ෂාවට ලබනවා යන්තාක් අපි මේ ධර්මයේ ආරක්ෂා කරනවාද ඒ තාක් අපට ධර්ම ආරක්ෂාව ලැබෙනවා ඒ නිසා මේ මූලික හඳුන්වීම් දීමක් වශයෙන් මේ ඉදිරිපත් කරන්න යෙදුනේ මේ සූත්‍රයේ අඩංගු කරුණු එක එකක් සවිස්තර විස්තර කිරීමට පෙර ආතුවයි. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සංග්‍රහ වෙන සූත්‍රයක් නම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපරිහානීය සූත්‍රය කියලා. පරිහානීය කියන වචනය සාමාන්‍ය සිංහලයේ භාවිත වෙනවා. පිරිහීම පරාභවය කියන වචනයත් මේක පාලි වචනයක්. සඳහන් පිරිහීම කියනකොට අපට වැටහෙනවා. ඒ පිරිහීම අද සාසනය ගැන කතා කරනකොට බොහෝ විතරව පිළිරව දෙන වචනයක්. සාසනය පිරිහෙනවා, සංඝයා වශයෙන් පිරිහෙනවා, සීලේ වශයෙන් පිරිහෙනවා කියන වචන. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි සියල්ල දක්නා වූ, සියල්ල දන්නා වූ ඒ සර්වඥතා ඥාණයට මේ පිරිහීම කියන වචනය අලුත් දෙයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේම සඳහන් වෙනවා තමන් වහන්සේගේ සම්්‍යක් අදිස්ථානයක් වශයෙන් මේ ශාසනය 5000ක් කල් පවතිනව. නමුත් ඉදිරියට එනකොට එනකොට එහි යම් යම් ගුණ අතින් පිරිහීමක් සිද්ධ වෙලා ක්‍රමයෙන් දියවි යන තත්ත්වයටපත් වෙනවා. එවැනි පිරිහීමක් දියවි යාමක් වීමට ඉඩ නොතබා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන යම්ම යෝගාවචර පිරිසක් නැත්නම් විනීය ජනතාවක් මේ ශාසනයේ මතුමැත්තේ පහළ වෙනවනම් අන්න එවැනි ජනතාවට අත්තරක් වශයෙන් උපදේශයක් වශයෙන් තමයි මේ අපරිහානීය ධර්ම මතු කරලා පෙන්නලා තියෙන්නේ. මේ අපරිහානීය ධර්ම වලත් මේ අපරිහානීය සූත්‍රයේ සඳහන් කරන්නේ පූර්ණ කාලීනව යෝගාවචර ජීවිත ගත කරන එයතම ගත වෙච්ච පිරිසක් වශයෙන්. ඒ නිසා මෙතෙන්දී අපිට ගන්න තියෙන්නේ මේ ශාසනය කියන බාහිර ශාසනය අභ්‍යන්තර ශාසනය කියලා දෙකට බෙදලා ගත්තොත් මේ අපරිහාන සූත්‍රයේ මෙතන සඳහන් කරන්නේ අභ්‍යන්තර ශාසනය පිළිබඳව. වෙන විදිහට කියනවා නම් මේ බණ කියන බණ අහන අපට එක එක්කෙනෙක් වශයෙන් පුද්ගලිකව සලකා බැලිය යුතු කරුණක්. මේ කියන කරුණු සම්බන්ධයෙන් අපි සමූහයේ මනින්න බෑ. සමෝයේ එක එකනා මේ කරුණු එක එකක් Taman වශයෙන් හොඳට අහලා දැනගෙන එහි පිහිටලා එහි යෙදෙනවා නම් එහෙනම් සමෝයේ ගුණත් පෙනේවි තම තමන්ගේ ගුණත් පෙනේවි ඒ නිසා මෙතනදී හොඳට පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද මේ බාහිර සාසනය කියන්නේ මොකද්ද මේ අභ්‍යන්තර සාසනය කියන්නේ බාහිර සාසනයේ වශයෙන් නම් ආගම පවතිනවා ඒ ආගමානුකූලව අපිට දකින්න පුළුවන් ඒ ආගමික ස්ථාන ආගමික පුද පූජා සංස්කෘතික ලක්ෂණ සමාජ ධර්ම මේ සියල්ලක්ම බාහිර ශාසනයකට අපිට ගණන් ගන්න පුළුවන්. එහෙම බලනකොට ලෝකෙ මෙච්චර බෞද්ධ රටවල් කියනවායේ මේ රටේ මෙච්චර ප්‍රමාණයක් බෞද්ධයෝය ආදි වශයෙන් සංඛ්‍යා ලේඛන වලින් අපි මනින්නේ අපි කිරන්නේ අපි ගලපන්නේ මේ බාහිර ශාසනය. නමුත් පූර්ණ කාදීනම භාවනා කරන යෝගාවචරයේ නැත්නම් තමන්ගේ ජීවිතය ධර්මයටම ආගමටම ශාසනයටම කැපකල පුද්ගලයෙක් වශයෙන් මේ බාහිර ශාසනය නොසලකනවා නෙවෙයි එහෙම නැත්නම් බාහිර ශාසනය පැත්තකට කරනවා නෙවෙයි බාහිර ශාසනයට ඉස්සරහින් අභ්‍යන්තර ශාසනය ප්‍රමුඛතාවය දීලා තැන්පත් කරනවා මොකද පූර්ණ කාලිනව භාවනා කරන යෝගාවචර පිරිසක විසින් අගය කරන ඉදිරියෙන් තබා ගන්න ප්‍රමුඛතාවය දෙන අභ්‍යන්තර ශාසනය ඒ කියන්නේ සීල ශාසනය. ඒ කියන්නේ සමාධි ශාසනය. ඒ කියන්නේ ප්‍රඥා ශාසනය. එහෙම නැත්නම් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. මේක ඒ ಗುಣ වදන, ಗುಣ సంతාන තුල පමණක් මනින්න පුළුවන්, දැක ගන්න පුළුවන් දේවල්. මෙන්න මේ විදිහේ අභ්‍යන්තර ශාසනයේ වැඩනොත් තමයි බාහිර සාසනයේ ස්ථාවර භාවයක් පවතී. එහෙම නැතිව දැනට අපිට ඔය පේන දැනට අපිට ඔය ඇහෙන සාකච්ඡාවෙන් බාහිර සාසනයේ මොන්නේ තරම් ලොකු වෙනස්කම් ඇති වුණත් ජීවුන වුණත් තහවුරු වුණත් ස්ථිර වුණත් විනාශ වුණත් පැතිරලා ගියත් ඒ වෙනස ලොකු වෙනසක් නෙවෙයි. ලොකු වෙනස පවතින්නේ මේ අභ්‍යන්තර සාසනයේ යම්ම එකම පුද්ගලයෙක් හෝ වේවා අදට වඩා ගැඹුරු සීලයකට හිත නමාගෙන ජීවත් වෙනවනම් සමාධියකට හිත නමාගෙන ජීවත් වෙනවනම් ප්‍රඥාවට හිත නමාගෙන ජීවත් වෙනවනම් ඒ බාහිර ශාසනය ගින්නෙන්, ජලයෙන්, සොරසතුරන්ගෙන්, රජුන්ගෙන්, වාතයෙන් කැළඹේ. නමුත් මේ අභ්‍යන්තර ශාසනයේ වසලෙන තාක්කල් බුද්ධ අධිෂ්ඨානෙ පවතී. ඒ නිසා මේ වැනි භාවනා කරන පිළිසකට මේ අපරිහානීය සූත්‍රයේ ඇති වටිනාකම මේ තරම් විස්තර කරනකොට ඒක තමන් වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන් වේය කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු එකිනෙකක් අපි සලකා බලමු. අපි මේ දැනටත් තම තමන් වශයෙන් අත්දැකලා තියෙන යම් යම් භාවනා අත්දැකීම් තියෙනවා. ඒ වාගේම <clears throat> මූල ධර්ම දැනුම තියෙනවා. ඒ අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ විසින් පරිහානියටපත් වෙන්නේ නැහැ. මේ නිවන දිහාවට ලං වෙනවා මෙන්න මේ ධර්ම හතර දැක්කොත් කියන අපි සාමාන්‍ය සිංහල සංගාගත්තොත් එවැනි අදහසක් දෙන කරුණු හතරේ මුලින්ම සඳහන් කරන්නේ සීල සම්පන්නෝ හෝති යම්ම යෝගාවචරයේ මෙවැනි නිවනට ලංවීම පිණිස නැත්නම් මේ සම්‍යක් සාසනයේ සත්පුරුෂ ධර්මයන්හි නොපිරිහීම පිණිස කටයුතු කරනවා නම් එවැනි පුද්ගලයෙක් ප්‍රධාන වශයෙන්ම ගන්තික් වෙන්න මේක පිළිබඳව විස්තර ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්නේ බුද්ධ ශාසනයේ මේ අපි පවත්වන්නේ ප්‍රතිපත්ති පූජාව අනුපූර්ව ප්‍රතිපදාව. ඒක පටන් අරගන්නේ හැකිතනින් තියෙන්නේ. කවදාකවත් නැති දෙයක් බලලා නොහැකි දෙයක් බලලා ඒ දේ නැති නිසා මේ දේ නොහැකි නිසා මට පටන් ගන්න බෑ කියන එකක් මේ ශාසනේ නැහැ. මේ ශාසනේ තියෙන්නේ ඇති හැකි තනින් පටන් ගන්න. ඒ පටන් අරගෙන අනුපූර්ව ශික්ෂාවෙන් ශික්ෂාව දිනු කරනවා. අනුපූර්ව ක්‍රියාවෙන් තමන්ගේ යෝගාවචර ක්‍රියා දිනු කරනවා. අනුපූර්ව ප්‍රතිපදාවෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපදාව ගැඹුරකට විස්තර භාවයකටපත් කරනවා. මෙන්න මේ විදිහේ ශික්ෂාවේ ක්‍රියාවේ ප්‍රතිපදාවේ වැඩපිළිවෙල කියනවා අනුපූර්ව ප්‍රතිපදාව මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව නොදැනීම තමයි යෝගාවචර ජීවිත කඩාකප්පල්කාරී වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ. මේ නිසා සතං ධම්මං සත්පුරුෂ ධර්මය නම් මෙතරම් උපේති. කවදාකවත් දරාවට යන්නේ. කවදාකවත් දිරාවට යන්නේ. ඒ මොකද සත්පුරුෂයා මේ බුදුබණ අමතක කරන්නේ. දෙන කුංචි උපදේශය. නමුත් අමතක කරන්නේ නැති නිසා දවසින් දවස දවසින් දවස පියල්ලෙන් අබ පියල්ලෙන් අබ පියල්ල තරම් හෝ දියුණුවටපත් වෙනවා. අන්න ඒ දියුණුවටපත් වෙන්න අවශ්‍ය කරන ධර්ම හතරෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම විශේෂයෙන්ම මේ සූත්‍රය සඳහන් කරන්නේ සීල සම්පන්නෝ හොති. මේ සීලය පරිසම්බිදා මහත්මයේ සඳහන් කරන්නේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥාන. අපි උපදිනකොට ඒ කන ඇහෙන්නේ නැති, ඇහැ පේන්නේ නැති තත්වයක ඉඳලා යම් කිසි ලෝක ප්‍රඥප්තිය අනුව ඇහැ පෙනීම, කන ඇහිීම, රස දැකීම ආදී දේවල් පටන් අරගෙන යන කාලේ මුල් කාලේ සීලයක නිසග්ග පිහිටීමක් ඇත්තේ නැහැ. ඒ සීලය පවතින්නේ නැහැ, උපුලිම පවතින්නේ අපේ ජීවිත පවත්වීමයි. ඊට පස්සේ ඒ මේ දේ හොඳය මේ දේ නරකය ආදී වශයෙන් අපි ගුරු දෙමව්පියන්ගෙන් හොඳ නරක තේරුම් අරගෙන ඒ හොඳ කිරීමේ සහ නරක නොකිරීමේ කටයුතු කරගෙන යනකොට කිසිම කෙනෙකුට මහා බෝසතාණන් වහන්සේ වැනි නැත්නම් පාරමිතා ධර්ම ඇති කෙනෙකුට හැර තමන් වශයෙන්ම හොඳ මේක තමන් වශයෙන්ම නරක මේක කියලා තේරුම් අරගන්න පුළුවන් ශක්තියක් ඇති නැහැ. ඒ නිසායි ලෝකේ මේ තරම්ම අන්ධකාර ස්වරූපයකට වියවුල් ස්වරූපයකට පත් වෙලා තියෙනවා. එහෙම නැති වුණාට හැම කෙනෙක්ව පිළි අරගන්නවා මට පුළුවන්. මට තේරෙනවා. මට හොඳ නරක දැනෙනවා කියලා පටන් අරගන්නවා. මේ නිසා ලෝකේ වාද විවාද බහුල වෙලා තියෙනවා. මතවාද බහුල වෙලා තියෙනවා. නමුත් බුදු ඇහැට ඒ කියන්නේ සියල්ල දක්නා සියල්ල දන්නා සර්වජතා ඥාණයට වැටෙනවා කවමදාකවත් ಗುಣ ජීවිතයක්. අනුන්ට ඇහුම් ගන් දීමෙන් තොරව පටන් ගන්නවා. සුත්තමේ ඥාණයෙන් තොරව පටන් ගන්නවා. ඒ නිසා අපි ළඟ යකහත් පහත්කම මු르දු මෙලෙක් භාවයක් පවතින්න ඕනේ අහුම්කම්. සුවච භාවයක් පවතින්න ඕනේ. මෙන්න මේ විදිහට අහුම්කම් දෙනකොට අපිට සත්පුරුෂ ධර්මත් ඇහෙනවා අසත්පුරුෂ ධර්මත් ඇහෙනවා. පහවිතා ශක්තිය ඇති නිවන දිහාවට හිත යොමු කරපු කෙනාට නම් මේ අනුව මේ සත්පුරුෂයා මේ අසත්පුරුෂයා මේ සත්පුරුෂ ධර්මයේ මේ අසත්පුරුෂ ධර්මය කියලා තේරුම් අරගන්න පුළුවන්. බොහෝ දෙනාට ඇහෙන්නේ අසත්පුරුෂ ධර්ම බොහෝ දෙනා රුචිකත්වයෙන් ගරු කරන්නේ අසත්පුරුෂ ධර්ම. මේ නිසායි මේ ලෝකේ වියවුල පවතින්නේ. නමුත් මේ සූත්‍රය අනුබුදුරජාණන් වහන්සේ අමතන්නේ ඒ අසත්පුරුෂයවත් ඒ අසත්පුරුෂ ධර්ම දේශනා කරන්නටවත් නෙවෙයි. සත්පුරුෂ ධර්මයේ හොයන සත්පුරුෂයන් ඇසුර කීමට බලාපොරොත්තු වෙන ඇත්තන්ට. ඊ අච්චෝ නමුත් අහුම්කන් සත්පුරුෂයෙකුට අහුම්කන් දීලා ඒ සුතමේ වශයෙන් ලැබෙන ඥානයේ පිළිගන්න. මේ ගැළපෙන බව Taman තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තොත් ඒ ධර්මානුකූලව හැසිරීම සිද්ධ වෙනවා. ඒ නිසා සුත්වාන අසං සංවරේ ඥානං ඒ අනුව හැසිරීමේ ඥානය සඳහන් කරනවා සීලය. මේ වාගේ පූර්ණ කාලින භාවනා කරන එහෙම නැත්නම් දස සිල් වශයෙන් සාමණේර වශයෙන් නැත්නම් උපසම්පදා වශයෙන් සිල් දකින්න ඇත්තන්ට මේ පිළිබඳව ගොඩාක් සවිස්තර අවශ්‍ය නැහැ. මොකද මේ වෙනකොටත් මේ අනුව හිතගතිය යුතු කාලය බොහෝමයි. නමුත් ප්‍රායෝගික පැත්ත සලකලා බැලුවොත් එහෙම නැත්නම් ආදීනව ආනිසංශ නිස්සරණ කියන පැති තුන අනුව සලකලා බැලුවොත් අවිප්පටිකාරත්ථානිකෝ ආනන්ද කුසලානි සීලානි මේ කුසල සීලය සත්පුරුෂයන් විසින් හොඳයයි සම්මත කරගන්නා ලද මේ සම්‍යක් සීලේ ආනිසංසය මෙන්න මේකයි කියලා බුදුජාණන් වහන්සේ දේශනා කරනවා නුවණැත්තන්ට නුවණේ කලකා ගන්න. අවිප්පටිසාරත්ථාය විපිලිසර බව නැතිවීම සඳහා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේ සඳහන් කරන කෙටි අවිප්පටිසාරත්ථාය කෝ ආනන්ද කුසලාං සීලා ඒ නිසා අපි තේරුම් අර ගන්න ඕනේ මේ විපිලිසර කියන හිත නිතරම කැළඹෙන චංචල ස්වરૂපේ මානසික රෝගයක්. සමහරුන්ට ඒක නිතර පවතින සමහරුන්ට මධ්‍යස්ථ වශයෙන් පවතින සමහරුන්ට සුළු වශයෙන් පවතින සෑම කෙනාටම නම් පවතිනවා පුතජන වශයෙන්. මෙන්න මේ විපිලිසර බව පවතින තාක්කල් ඒ හිතේ සමාධියක් හිතෙන්නේ. ඒ හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. හරියට දියකඩකට කුලම් වදින තාක්කල් කැලි කැබලිති වැටෙන තාක්කල් ඒ දිය කඩ මුනත කඩ වෙලා පවතී. සංචලව පවතී. වැලි ගතිය පවතී. ඒ පවතින තාක්කල් කවදාකවත් ඒ දිය කඩේ එගොඩ යූරේ ඡායාව වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිත විපිලිසරව පවතින තාක්කල් වික්ෂිප්තව පවතින තාක්කල් ඒ හිතේ යථා ස්වરૂපය දැක ගන්නත් බෑ ඒ හිතට ලෝකේ යථා ස්වરૂපය දැක ගන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම අන්න එවැනි හිතේ යථා ස්වરૂපේ වශයෙන් හිතේ තැන්පත් භාවයත් ඒ තැන්පත් භාවය තුල ලෝකේ යථා ස්වરૂපේ දැක ගන්න ප්‍රඥාවක් තියෙන මේ දෙවැනි දෙකවැනි ගැඹුරු ධර්ම වලට යන්න නම් හිත හිත වශයෙන් තැන්පත් වෙන්න ඕන. විපිලිසර භවෙන් තොර වෙන්න ඕන. මේකට ප්‍රතිපක්ෂ ධර්මයේ එහෙම නැත්නම් විපිලිසර භාවයේ විරුද්ධාර්ථය වශයෙන් දක්වන්නේ ප්‍රමුදිත භාවය. ප්‍රමෝදය. චිත්ත විකාරමනක තමන් කරන දේ පිළිබඳ ආත්ම විශ්වාසයෙන් යුක්තව එහි බැසගෙන සිටනකොට කියනවා ප්‍රමෝදය කියලා. මේ ප්‍රමෝදය ශ්‍රමණ ඵලය. ශ්‍රමණයේ කුත් අයිතිවාසිකම. ශ්‍රමණ ජීවිතයේ ලැබෙන ඵලයක්. ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ සීලය ශ්‍රමණ ඵලයක් වශයෙන් පාවිච්චි කරනවා නම් ඒ පුද්ගලයා රකින්න රකින්න සීලයක් පාස ඉති ප්‍රමෝද භාවයට පත් කරනවා. ප්‍රමුදිතස්තු පීතිජාය. මෙන්න මේ ප්‍රමුදිත වූ හිතින් කටයුතු කරනකොට සීලය හෝ වේවා සමාධි හෝ වේවා ප්‍රඥා හෝ වේවා පීතිජාය. පීතිමනස කායෝපසතු. යම් කිසි හිතක මේ ප්‍රීතිය නිතර ආශ්‍රය කරනවනම් එවැනි හිතක් සහිත කායත් ප්‍රසාදයටපත් වෙනවා ප්‍රසද්ද චිත්තෝ සුඛං වේදේති එවැනි ප්‍රසාදජනක හිතක ඇතිගෙනාට නිතරම চৈতසික සුඛය මෙන්න මේ සුඛය තමයි සමාධියට පදනන්නේ ඒ නිසා සීලය පිළිබඳව යම් කිසි කෙනෙකුට ප්‍රායෝගික වටහීමක් නැතිනම් තේරුම් අරගන්න තියෙන යමක් කිරීම නිසා කෙනෙකුගේ හිත විපිලිසර භාවයටපත් වෙනවා නම් ඒ වෙනකොට ඒ දේ සමාධියට ගැලපෙන්නේ. ඒ දේ ප්‍රඥාවට ගැලපෙන්නේ නැහැ. මේ නිසා සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියනවා නම් නොකල යුත්ත නොකිරීමට කියන සීලය. කල යුත්ත කිරීම කිරීමත් නොකල යුත්ත නොකිරීමත් කියන මේ දෙක අලු දෙකම එකතු කරපුවාම ඒකට කියනවා කම්මස්ස කතා ඥාන සමාධිය කියන්නේ. හොඳ දෙයක් කරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූලික ඥාන, මූලික සම්‍යක් දෘෂ්ටිය. ඒ අනුව නම් ඒ ප්‍රතිඵල ලබා ගන්න කැමති පඬිතයෙක් නම් කලියුත් කරන්න ඕනේ නොකලියුත් නොකරන්න ඕනේ. මේ ශාසනයේ කලියුත් කිරීමට අපි තනි වචනයෙන් කියන දානය කියලා. නොකලියුත් නොකිරීමේ තනි වචනයට කියනවා සීලය. භාවනා කරන යෝගාවචරයට මේ සීලය කියන වචනය දන් දෙන ඇත්තන්ට වැටෙනවට වැඩිය බොහොම ගැඹුරින් වැටෙනවා. ගැඹුරින් වැටෙන අවස්ථා රාශියක් දවස පුරා කම්ප වෙනවා. ඒ කොහොමද? Taman පරියංක වාදයෙන්, සක්මන වාදයෙන්, වත්පිළිවෙත් වාදයෙන්, පින්දපාතිකාරිකා වාදයෙන්, සංඝාසුතිකෙන් වේදීන් කටයුතු කරන වාරයක් පාස සෑම කුංචි කටයුත්තක් විසෙහිම සතිපත්ව ගත කරනවා නම් යෝගාවචරයාගේ මුළු දවසේම සිදුවෙන දේවල් අනුව දැනගන්න පුළුවන් මේ මේ කටයුතු නිසා මේ මේ පුද්ගලයන් ආශ්‍රය නිසා මේ මේ ස්ථාන නිසා මගේ හිත කැළඹෙනවා මගේ හිත විචිත්ත භාවයටපත් වෙනවා මේ දැන ගැනීම මේ දැන ගැනීම යෝගාවචරය අපේම සිද්ධ වෙන්නේ නැතුව ඒක සබ්බත්මචාරයෙන් වහන්සේලාටින් බලාපොරොත්තු වෙනවනම් ගුරුවරු අතින් බලාපොරොත්තු වෙනවනම් රටේ පොලිසියෙන් එහෙම නැත්නම් හමුදාවෙන් නීතියෙන් බලාපොරොත්තු වෙනවනම් මහා අවුලක් මහා වියවුලක් සාසන විලෝපනයක් සිදු වෙනවා ඒ නිසා මේ ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ තමා වශයෙන් තමන් දැනගෙන රැකිය යුතු මේ කරුණු කලින්ම අහල්. ඒ යන්නේ හැටි. ඒ නිසා භාවනා කරන යෝගාවචරයාගේ සීලය ඉතාමත් සිව්. ඒක හරියට හුණු පිළියම් කරපු පිටියවා. ඉතාම කුංචි කල්ලාපයක් උනත් ඇති වුණොත් බොහොම කැපිලා පේනවා. මොකද කටුමැටි පිටියක් නම් ඒකට කල්ලාපයක් ඇති වුණාට පේන්නේ නැහැ. ඒ වාගේ තමයි මේ අමුදරුවන් රකින්න කොහෙද සිට කටයුතු කරන කාර්ය බහුල පුද්ගලයන්ගේ කටයුතු. ඒ නැත්තම් සීල් පදයක් අඩුණයි කියලා පොඩි දෙයක් උණයි කියලා කොහොමඩත් කැළඹිච්ච හිතේ කැළඹිල්ල වෙනසක් නැහැ. මුස්ලිම්වන්තයාට අනිකුත් ධර්ම වලින් සෑහෙන ප්‍රමාණයක හිත තැන්පත් වෙලා හොඳට කියලා මම දැනගත්තොත් දැක බලා ගන්න පුළුවන් තමන්ගේ කටයුතු වල මේ මේ කටයුතු කරනකොට සීලය නැත්තම් හිතේ විපිලිසර භාවය වැඩි වෙනවා. එහාට යනකොට කරුණු කාරණා කියාදී මේ වගකීම සාස්තුන් වහන්සේට නමතයක්පත් වුණාට ඒ අනුව හැසිරීම සහ ප්‍රතිඵල ලබා ගැනීම ආදීන මානසන්ත බුද්ධි විඳීම යෝගාවචරයටම පැවතුන. මේ නිසා ඥානෙ මුසුවින්ට පටන් ගන්නවා. මේ නිසා සාමාන්‍ය ඵල ඒ කියන්නේ සමන භාවයේ ඵල ලබා ගැනීම වගකීම මෙතන පටන් මේ යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ තමයි ඒ සීල සංවරය නිසා යෝග ජීවිතයකට ආදීනව වශයෙන් ආනිසංස වශයෙන් කරගන්න පුළුවන් සංවිධානය. මේක තවත් පැත්තකින් නැත්නම් මේකට මේ ශක්තිය දීමක් වශයෙන් තව පැත්තෙන් විග්‍රහ කරනවා නම් අපි මේ තාකල් පවත්වපු ධර්ම දේශනා අනුවත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් නිතරම තමන්ගේ උපදේශ අනුව කටයුතු කරමින් සැපවත් වීමට කැමැති වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා අත්තන්ට නිතරම මෙනෙහි කර මේ අප්‍රමාදය අනුව කල්පනා කරලා බැලුවත් සීය සතිය පිහිටීම අනුව කල්පනා කරලා බැලුවත් ඒ ප්‍රමාදයේ අවස්ථා තුනකට කඩලා ගත්තොත් ඊටාම ගොරෝසු අමතක කිරීම ඊටාම ගොරෝසු අප්‍රමාද මධ්‍යස්ථ ප්‍රමාණයේ අමතක කිරීම නැත්නම් මධ්‍යස්ථ ප්‍රමාණයේ සීන ඇතිවැය මධ්‍යස්ථ ප්‍රමාණයේ ප්‍රමාද ඉතාමත්ම සියුම් අමතක කිරීම. ඉතාම සියුම් අසිහිය ආදී වශයෙන් මේ අප්‍රමාදයේ ඕලාරිකයේ මධ්‍යස්ථයේ සියුම් වශයෙන් ගත්තොත් සීලය කියලා කියන්නේ ඉතාම ඕලාරික ප්‍රමාදය. අප්‍රමාදය. අසීලය කියලා කියන්නේ එහෙම නැත්නම් විපිලිසරකම කියලා කියන්නේ ඕලාරික මට්ටමේ කෙලෙස් දුස්චරිත. මේ නිසා මේක සඳහන් කරනවා කායික වාචසික දුස්චරිත. කාය දුස්චරිත, වචී දුස්චරිත. මෙවන් ඊට එහායින් තියෙනා වූ සියුම් ධර්ම වලට වඩා ඉතාමත්ම ගොරෝසුයි විශේෂ කාරණේ තියෙන්නේ අනුන්ට දෙන්න. මේ සීලය කියන ධර්මයේදී තියෙන වෙනස තමයි යම් කිසි කෙනෙක් සතෙක් මරනවන, හොරකමක් කරනවන, කාමයේ වරද වැසිරෙනවනම් වගේ. එහෙම නැත්නම් බොරු කියනවා, කේලාම් කියනවා, පරිසවචන කියනවා, සිත්පැතන කතා කරනවා ආජීවත්ම සීල වශයෙන් නම් ආජීවයේ වර්ධිනවනම් එහි තියෙන ගොරෝසුකම කොච්චරද කියනවනම් අභ්‍යන්තර සාසනය වැඩිවීමට ප්‍රතිඥාදී කටයුතු කරන පුද්ගලයා තමන්ගේ సంతානය ඉක්මවලා විතික්‍රමණය කරලා සමාජ ධර්මයක් වශයෙන් තමන්ට අනුන්ට දුක් දෙන වියුලක් ඇති කරනවා. ඒකට කියනවා සීලය කියලා. ඒ සීලය නිසා තමන්ට විතරක් නෙවෙයි සිත්ේ කැළඹීම ඇති වෙන්නේ. Tamanට විතරක් නෙවෙයි අප්‍රමාදයේ පහළ වෙන්නේ අහෝදුකයත් අද පහළ වෙනවා. මේ නිසා සීලය කියලා කියන්නේ විශේෂයෙන්ම පිළිසිදුච්ච අවස්ථාවක්. නිදර්ශනයක් වශයෙන් තේරුම් අරගන්න කාරණාවක් කියනවනම් අපි දන්නවා අද නවීන විද්‍යාවේ මේ ශරීරය පිළියම් කිරීමේ ක්‍රම විශේෂම බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන වැදගත් අවස්ථාවක් තමයි ශල්‍යකර්ම. ශල්‍යකර්ම නිසා තමයි මේ ආයුර්වේද වෛද්‍යයේ ඉක්මවල මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුව. ඒ මොකද ඒ ඇත්ත මේ සල්ලි කර්මය කරන්නේ ඉතාමත්ම පිරිසුදු පරිසරයක. ජීවාණුහරණය කරපු පරිසරයක. මේ ජීවාණුහරණය කිරීම විසබීජ දුරු කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ ක්‍රම පිළිබඳ පරිශන කරන නිසා ඒ ඇත්ත තුවාලයක් කාණ්ඩ යුක්ත කරන්නේ ඉස්ලා විශේෂ ජීවාණුහරණය. ඊට අමතරව විශේෂ සල්ලි කර්ම කරනවා නම් ඒ සඳහා සල්්‍යාගාර හදාගෙන තියෙනවා උපකරණ ජීවාණුහරණය කරලා වාතාශ්‍රය ජීවාණුහරණය කරලා ඇතුළේ නැත්ත ඔක්කොම පුළුවන් තරම් ජීවාණුකරණය කරලා ඒ තුල හරියට විවෘත කරලා බෙහෙත් ගන්නලා අනවශ්‍ය කොටස් අයින් කරලා මසාල. මසාල ජීවාණුකරණය කරලා සාමාන්‍ය ලෝකෙටපත් කරනවා. බොහොම වේගෙන් සුවඳ. මෙවැනි ශල්‍ය කර්ම කරනකොට අපි දන්නවා ආදවතී ශල්‍ය කර්මයක් එහෙම නැත්නම් මොලේ ශල්‍ය කර්මයක් කරන වෙලාවක නම් සාමාන්‍ය ජීවාණුකරණයකින් කරන්න බෑ. ඒ සඳහා සම්මන්ත්‍රණ රටවල් වල කරන්නත් බෑ. විශේෂයෙන් දුර බැහැ රටවල් වලට කියලා විශේෂයෙන්ම ජීවාණුහරණය කරපු මේ ශල්‍යාගාර වල විශේෂඥ වෛද්‍යවරුන් කරන්නේ. ඉතින් එහෙම කළ යුතු හදවතේ සත්‍යමක් එහෙම නැත්නම් මොලේ සත්‍යමක් යම් කිසි කෙනෙක් කුස්සියක කරන්න ගියොත් කොහොම හිතෙයිද? එහෙම නැත්නම් වැසිකිළියක කරන්න ගියොත් කොහොම හිතෙයිද? අපිට හිතා ගන්න පුළුවන් කොච්චර භයානක තත්යකටද විවෘත වෙන්නේ කියලා. අන්න එහෙම තමයි මේ යෝගාවචරය කියලා කියන්නේ මේ කායේ වැඩ පිළිවෙලක් කරන කෙනෙක් නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම සියුම් හිතේ වැඩ පිළිවෙලක් කරනවා. මේ හිතේ වැඩ පිළිවෙලක් කරන කෙනා හාත්පස දූවිලි සහිතන ආත්පස විස බීජ සහිතන කෙලෙස් සහිතන කෙලෙස් සහිත තුනක් ආශ්‍රය කරනවා නම් කෙලෙස් සහිත කායික වාචික කටයුතු කරනවා නම් එවැනි පුද්ගලයාගේ ශල්්‍ය කර්මය කොතනින් කෙලවර වෙයිද කියලා හිතා ගන්න. මේ නිසා යෝගාවචරය තමගේ ශක්ති ප්‍රමාණය කෙලස් කියන විෂ බීජ දුරු කර ගැනීමේ කායික වාචික දුෂ්චරිතයන් දුරු කර ගැනීමේ වීතික්කම කෙලස් දුරු කර ගැනීමේ කටයුත්ත ජඟුරින් සලක ගන්න. ඒක නිසා තමයි සීල සම්පන්නෝ හෝති කියලා කියන්නේ පිරිසුදු බව. මේකාවට පුත්‍රජාන වහන්සේ සඳහන් කරන්නේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ අපි මෙතුවා කල්මේ විස්තර කරපු ක්‍රමෙන් හැටියට අප්‍රමාදේ ගොරෝසු නැත්නම් කාටවත් වැටහෙන ඕලාරික මට්ටම වශයෙන් මේ සීලය සඳහන් කරනවා මේගාවට මධ්‍යස්ත අප්‍රමාදේ සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය වශයෙන්. මේ ඉන්ද්‍රිය සංවරයේ සීලයට ඇති වෙනස නම් මේ යෝගාවචර පිළිස වගේ Taman වශයෙන්ම Taman විසින්ම වැඳලා ඉල්ලගත්ත සීල පද්ධතියක් සීල සංවර පද්ධතියක් අනුව හික්මන කෙනෙකුට නම් අස්කෝල කරකෝ කරකෝ ඒ බලන්නේ කොහොඳ නැහැ එන එන සාද්දානෝ කණ යොමු කරමින් තැන් තැන් වලට යමින් පණිවිඩ හුමාරු දකින්න එක හොඳ නැහැ අහන එක හොඳ නැහැ රස දේද යනෝ යමින් රස හොයා යාම හොඳ නැහැ සුවඳ දේවල් හොයමින් ගඳ දේවල් ප්‍රතික්ෂේප කරමින් නාසය පිනවන්ත හදන එක හොඳ නෑ. සුවපහසු යාන වාහන ඒ වාගේම ගෙවල් දොරවල් වල තියෙන ඇඳ පුතු මේස කාය සත වීම හොඳ නෑ. හිතට එන හොඳ නරක ભેදයෙන් තොර හැම හිතවිල්ලක්ම රස විඳීම හොඳ නෑ. ඒ මොකද තමන් ඉල්ලාගෙන රකින්න මේ වැදගත් සීලය නිසා. නමුත් අමුදරුවන් රකින්නේ දීගේ කටයුතු කරන ඇත්තන්ට මේක ඇති දෝෂයක් නෑ. ඒක ඒ ඇත්තන්ගේ සීලය නැත්නම් පංච සීලය නැත්නම් ගෘහාශ්‍රිත සීලය අනුව බලනකොට වැරද්දකට වැටෙන්නේ. ඒ ඇත්තෝ කරන වැඩි මානසික අයිතිවාසිකම් යටතේ කරන්නේ. සාධාරණ නීතිය යටතේ කෙරේ. තමන්ගේ පුද්ගලික නිදහස අනුව කටයුතු කරන්නේ. ඒකක්වත් විලෝපණයකටපත් වෙන්නේ නැහැ. ඇහැ සංවර කරගත්තේ නැහැ. කාය සංවර කරගත්තේ නැහැ කියලා. නමුත් යෝගාවචරයක් නම් සංවර නොකරගන්න මුල් අවස්ථාවේ ඉන්න බාධා කරනවා. මොකද හිත පිටිලි කරකවනවා. නමුත් දෙපාර්ශ්වයටම තියෙන ආධිනවයක් තියෙනවා. ප්‍රකට ආධිනවයක් තියෙනවා. ඒ මොකද්ද? මේ ඇහැ පිනවීම දිගේ, කන පිනවීම දිගේ ආදී වශයෙන් ඇත්තා වූ මේ ඉන්ද්‍රිය ద్వාර හය දිගේ යන කෙනා පටන් ගන්නෙ නම් අහිංසකව තමයි. සාධාරණම තමයි. මම ඉදිරියට ඉදිරිපත් වෙච්ච රූපය ලස්සන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බැලුවට කාටවත් හානියක් නැහැ. ඒක සාධාරණයි. ඒ කාටවත් බාධා නැහැ කියලා තමයි පටන් අරගන්නේ. නමුත් මේ බැලීමේ පවතිනා වූ මෝහජනක ස්වરૂපේ නිසා සංහා දි උපාදාන වශයෙන් කටයුතු කරන මේ ධර්ම සජීවී ධර්ම කොටසක්. මේ තෘෂ්ණාවේ තියෙන්නේ කවදාකවත් ලද පමණින් සතු වෙන ස්වරූපයක්. ඒ දකින්න රූපය හොඳ නම් ළඟින්ද හිතෙනවා. මගේ කරගන්න හිතෙනවා. නැවත නැවත ආශ්‍රය කරන දීර්ඝ වශයෙන් ආශ්‍රය කරන හිතිලා ඉබේම උපාදානයේ දාත දැඩි ග්‍රහණේ ධාතික වැඩෙන ස්වරූපයක් කියනවා. නෙත්‍යයක් පවතින. මේ නෙත්‍ය නිසා පුද්ගලයා මුලින්ම පැවතිච්ච මෝහය නිසා මෝහය අනුව මේ නෙත්‍ය වැඩෙනවා. අංකුරයේ දිගට වැඩිලා අවසානයේදී සාධාරණෝ හෝ වේවා අසාධාරණෝ හෝ වේවා තමන්ට දුක් වී හෝ වේවා අනුන්ට දුක් වී හෝ වේවා මේ රූපේ ලං කර ගැනීමට කයින් පවා දුක්චර්ත කරන්න ඉඩ තියෙනවා වචනයෙන් පවා දුක්චර්ත කරන්න ඉඩ තියෙනවා ඒ නිසා මේ ඉන්දිය සංවරය මුල් ස්වરૂපය සාධාරණයි නීති අනුකූලයි පෞද්ගලික නිදහසට ඉඩ තියෙනවා නමුත් දිගේ එහාට යනකොට කොතැනදී තමන්ගේ ගුණ ජීවිතේ විනාශ වෙයිද පිළිගන්නේ. කොච්චරනම් නරක දුෂ්චර්ය කටයුතු කර කරයිද කියන්නේ. මේ අතරනම් තියෙන්නේ මත් කොට ගෙනියන ස්වරූපය. ඒ නිසා යෝගාවචර ජීවිතේ විනාශකාරී බවක් ඇති වෙනවා. ගිහියත් උනත් අනවශ්‍ය ප්‍රමාණයක් මොල කරන්න ගියාම සාමාන්‍ය දුෂ්චර්ය වලට වැටිලා ගුණවත් නැවතුන්ගේ බැනුම් ලක් වෙනවා. පොලිස් වලින් නීතියෙන් ඉරේ විලංග වැටෙන්න පටන් අර ගන්නවා අවසාන අපාගාමී කර්මපත රස කරන බක්කටපත් වෙනවා. යෝගාවචර ඒ භයානකකම කියනවා. මේ නිසා යෝගාවචරය සාමාන්‍ය ප්‍රමාණයට සීලයෙන් තමයි ගුණ ජීවිතය රැකගත්තට පස්සේ සතිය පිහිටවීම මාර්ගයෙන් නිතරම දවස පුරාම සතිමත් වෙනකොට මේ ඉන්ද්‍රිය සංවරය ලං කරගත්තේ නැතිනම් නියම අවස්ථාවේදී නියම වේලාවේදී ඒ යෝගාවචර ජීවිතය බොහෝමත්ම සංකතකයිත ජීවිතයක් වෙනවා. මේ යෝගාවචර විතරක් නෙමෙයි. ඒ සත්‍යඥානින් වහන්සේලාට ඒක කරනවා. ගුරුතුන්ටත් වෙහෙස කරනවා. ස්ථානටත් වෙහෙස කරනවා. නමුත් හොඳට මතක තියාගන්න තියෙනවා. අනුන් ගැන මයින්කොට අනුන් ගැන කල්පනා කරනකොට යම් කිසි ප්‍රමාණයකට භාවනාව දියුණු නැති කෙනාට කවදාකවත් බෑ ඉන්ද්‍රිය සංවරය කරන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට Tamanට වැටහෙනවා නම් පරියන්කේට ගිහිල්ලා විනාඩියකින් දෙකකින් විනාඩි 5කින් 10කින් නැත්නම් පැය භාගයකින් සමාධිය ඇති වෙනවා. මේ ඇති වෙන සමාධිය දැන් වෙනකට වඩා කලින් ඇති වෙනවා. ඒ සමාධිය නිසා හිත හොඳට කත හොඳට තැම්පත් වෙන දකින්නවනේ අන්න Tamanට ආදර්ශයක් වශයෙන් මේ ඉන්ද්‍රිය සංවරය ලං කර ගන්නවා. එනතන් සෑම යෝගාවචරයකම මේ විදිහට විය යුතුයි මෙහෙම විය යුතුයි කියලා අපි අනුමනිත ගන්න ප්‍රමාණයක් නෙවෙයි මේ ඉන්දිය සංකල්පය. අර විදිහට සමාධිය Taman තුල බව වෙන ඒ වාගේම සති සම්පජාන්‍ය වැඩෙන ස්වරූපයක් දකින්නවනම් යෝගාවචරය හැකි තා ශක්තිය ඉන්දිය සංවර ජීවන කරන්නේ. ඒක මුලදී හොඳටම තේරුම් අරගෙන කරගන්න ඕනේ ධර්මයක් වශයෙන් අහලා තියෙන්න ඕනේ කෘත්‍රිමව තමයි මේක ලං කරන්නේ. රංගපෑමකින් තමයි මේක අපි ජීවිතයට ලං කරගන්නේ. නමුත් කවදාකවත් මතක තියාගන්න මේ රංගපෑම හැමදාම කරන්නේ. ඒ රංගපෑම තාත්වික භාවයටපත් වෙන නම් දවසින් දවස දවසින් දවස සීලේ වැඩිවීමක් තියෙනවා. සමාධියේ වැඩිවීමක් තියෙනවා. ප්‍රඥාවේ වැඩිවීමක් තියෙනවා. එහෙමනම් මුලින් තමයි රහතන් වහන්සේ නමක් විදිහට විචුරම් සංවර කිරීම පවත්වාගෙන යනකොට ක්‍රම ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රයන් සංවර වීමත් ස්වභාවික වෙනවා සති සම්පජාඤ්ඤයත් වැඩෙනවා අවසානයේ තමන් බලාපොරොත්තු වන්නා වූ ඒ රහත් මාර්ගයට මේ ඉන්ද්‍රයන් සංවරය විසින් පත් මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේක තනං වශයෙන් මනින්න පුළුවන් තනං වශයෙන් අවවාද කරගන්න පුළුවන් තමන් වශයෙන් නිග්‍රහ කරගන්න පුළුවන්. ඒ මිසක්පත් මේ කරුණ ඇහෙන් දැහෙන්ට අනුමණියක් එකක්. ඒ මොකද කාටත් පුළුවන් අර මුලින් කරන કૃතිම වැඩ පිළිවෙල කරගෙන යන්න. නමුත් ඒක යාදේ. සීලේ සමාධියේ ප්‍රඥාවේ අනුග්‍රහය ලැබෙන්නේ නැතිනම් මේ Taman පටන් අරගත්ත ඉන්ද්‍රයන් වශයෙන් සංවර කරගන්න පටන් ගත්ත ක්‍රමය යන්නේ. මේ නිසා මේ සත්පුරුෂ ධර්මයක් වශයෙන් අනිකෝ සීල සමාධි ප්‍රඥා වැඩි වීමට කටයුතු කරන්නේ නැතුව හැසිරීම මාත්‍ර වශයෙන් පවණක් ඉන්ද්‍රිය සංවරක යන කෙනා අවසානයේ විහිළු කරන්නෙක් බවට පත් වෙනවා. ඒ සත්‍යයටපත් වීම නෙවෙයි මේ උපදේශ මාලාවේ බලාපොරොත්තු වෙන්නේ තමන් සීලේ පිහිටලා ගත්තා වූ මූල කර්මස්ථානයේ දියුණු කරගෙන යන වෙලාවේදී සමාධි ප්‍රඥාවල යම් යම් විදිහේ දියුණුවක් ඇති වෙනවා නම් ඒකට අනුග්‍රහ දැක්විය යුතුයි. ඒ අනුග්‍රහය පළවෙනි කාරණා තමයි සීලය ඊගාවට ඇත්තවූ සියුම් කාරණාව තමයි මේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය පිළිබඳව වෙයි. මේ තේරවාද પરම්පරාවේ මුල් මුල් උතුමන් වහන්සේලා දීලා තියෙන ආදර්ශ දිහා බලනකොට කොච්චරනම් විස්තර අපට ඉදිරිපත් කරලා තියෙනවද කියලා වැටෙනවා ඇත්තත්තේ නමුත් අන්දේ කුසේ කටයුතු කරන්නයි කියලා ඒ මොකද ඒ ඇස් තිබුණට තමන්ගේ තියෙන ඇහ පුළුවන් තරම් කරකෝ කරපා මොනරෙකුවේසේ එහෙමේ බලමින් ධ්‍යාගුසිකුසේ විස්තර අනුව්‍යංජන ව්‍යංජන වශයෙන් බලමින් කටයුතු කළොත් අපිට පින්කර ලබා ගන්නා වූ ඇහැම මේ ಗುಣධර්ම ජීවිතේ කාබාසිනිය කරමින් ආශිර්වාද. ඒ නිසා ඇසත්තේ නමුත් අන්දේකුසේ කටයුතු කරනවා. කන් ඇත්තේ නමුත් බිහිරෙකුසේ කටයුතු කරනවා. බල ඇත්තේ නමුත් දුබලෙකුසේ කටයුතු කරනවා. ඥානය ඇත්තේ නමුත් මෝඩයෙකුසේ කටයුතු කරන්නේ වෙන මොනවාක්වත්ම කරන්න බේරෙන්න බැරි නම් මල කඩක් වේ. මිනිහක්සේ ඉඳිමින් තමන් ගුණ ජීවිත රැකගන්න. මේ දෙන උපදේශ සාමූහික උපදේශ නෙමෙයි. මේ වැඩගත් එන්නත්නම් අභිඥා බල සහිතව පාරමිතා සහිතව බොහෝම ඉක්මනට තමන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගත්තා වූ මහරහතන් වහන්සේලා ඒ අනිකුත් තමන්ගේ සහෝදර සබ්‍රක්‍මචාරින් වහන්සේලා අවසේ දෙන ඉතාම කරුණාවෙන් ඉතාම ප්‍රඥාවෙන් ගැඹුරු ධර්ම. නමුත් මේක සීල සමාධි ප්‍රඥා දියුණුවකින් තොරව කරන්න බෑ. ඒ නිසා ඉන්ද්‍රියේ ඉන්ද්‍රයන්ගේ ගුප්ත ස්වરૂපය, වසాతබෝ ස්වરૂපය යෝග ආචරයාගේ ජීවිතයේ යෝග ජීවිතයේ වර්ධනය සමගම දැක බලා ගන්න පුළුවන් ස්වરૂපයක්. ඉස්සර වෙලා මේ කෘතිමව කරනකොට තමයි නුහුරු භාවයක් ඇති වෙනවා. එහෙම නමුත් යෝග ජීවිතයේ දියුණුවක් ඇති වෙනවා නම් යෝග ජීවිතයේ වර්ධනයක් සිදු වෙනවා නම් Tamanට වැටෙනවා මේක ඉබේම පුරුද්දක් වශයෙන් තිබෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන ධර්මයේ තමයි සතිමත් වීම. කරන කියන අනුකුඩා සෑම කටයුත්තකදීම සතියෙන් කටයුතු කරනකොට මුලදී ඒ සතිය පිහිටවීම කෘතිම භාවයක් වටිනවා. යාන්ත්‍රික ස්වරූපයක් වටිනවා. නමුත් yaadene ඒ කියන්නේ පාරමිතා ශක්තිය ඇති ඒ සතිය පීඨයෙන් දිතාම ගෞරවයෙන් කටයුතු කරන කෙනාට බීම පිහිටලා අවසානයේදී බොහෝම සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියන සෝතාකාගත තුන් වහන්සේගේ තේර ගාතාව සඳහන් කරනවා එවැනි ඉන්දිය සංවරය ඇති කරගත් ඇත්තන්ගේ ඉරියව් පැවැත්වීම සිනිඳු තෙල් ධාරාවක් ඒ සිනිඳු තෙල් ධාරාව කවදාකවත් කඩ කඩ වීම නැතිනේ ඉතාමත්ම සිනිඳුව ගමන් කරනවා අන්න ඒ වගේ තමයි ඉරියාපතවල එක ඉරියාවක් ඉඳලා අනිත් ඉරියාවකට මාරු වෙනකොට කලබල වෙනවා. ඉතාමත් සාන්ත සුන්දර ස්වරූපයක් ඇති වෙනවා. මේක එකවර එන දෙයක් නෙවෙයි. මේ ක්‍රමානුකූලව දිනු කරගත යුතු කලින් අහලා තියෙනවා. ඊගාවට ඒ ආපු දේ ආනිසංස වටහා ගන්න. වටහා ගත්තොත් නම් එවැනි කෙනාට කුසල ඡන්දයක් පහළ වෙනවා. මේක මම කළ යුතුයි, මේව අත්දා බල යුතුයි කියලා. අන්න ඒ හැම අත්දා බැලුවත් දුෂ්කර කටයුතු. සමහරුන්ට හරියනවා සමහරුන්ට හරියන්නේ ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් මේක සංඥාවක්. ආදාසයක් බවට පත් වෙන අපේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ඉන්ද්‍රිය සංවරය අපි ළඟට ලං වෙනවද කියලා දැනගන්න. ඊගාව කාරණා වශයෙන් බුදුජානන් වහන්සේ මේ සූත්‍රය සඳහන් කරන්නේ භෝජනේ මත්පන්දාය. තමන් ගන්න ආහාරයේ පමණ දැනගන්න. මේ කාරණාවේ අර කලින් සඳහන් කර ධර්ම වලට ගැලපෙනවා. ගියන් වශයෙන් මේකේ අවශ්‍යතාවයක් ඇති නැහැ. මේක පිළිබඳව වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ. මේ අතු භෝජන සංග්‍රහ මාර්ගයෙන් තමයි තමන්ගේ ජීවිතේ පවත්වන්නේ. නමුත් යෝගාවච ජීවිතයගේ එහෙම භෝජනය කියලා කියන්නේ කෙලිදෙල්ලන් පිළිස් කරන දෙයක් නෙවෙයි. නිතරම ප්‍රතිවීක්ෂා කරමින්, නිතරම ධාතු වශයෙන්, පිළිකුල් වශයෙන් මෙහි කරමින් පාර්ශිකල යුක්ත. ඒ මොකද සද්ධාවෙන් දෙන දේ වැළඳීම එක පැත්තක්. අනිත් එක තමයි රසගේ දෙයක අහුවෙලා රස තෘෂ්ණාව දිගේ ගිහිල්ලා බොහෝ විට මේ ඉන්ද්‍රයන් සංවරය අපි බාධා කරනවා. ඒ වගේම සීලය බාධා කරගන්නවා. ඒ මොකද සත්‍යය කියලා කියන්නේ මූලික වශයෙන්ම ආහාරයෙන් යැපෙන සත්‍යය. සැපෙන සත්‍යය. ඒ සත්‍යය නිසා ආහාර ගවේෂණය කියලා කියන්නේ ජීවිතේම වෙනවත් බාල වර්ගයේ සතුන්. නමුත් මේ මිනිස්යාගේ ඒ තත්ත්වයටපත් මිනිස්යා බාල වර්ගයට වැටෙනවා. නමුත් මේ මනුස්සයා තේරුම් අරගත්තොත් මේ ආහාර මාර්ගයෙන් කය සැපීම, කය වර්ධනයේ පමණක් නෙවෙයි ඊට වඩා ආධ්‍යාත්මික පක්ෂයක් මේ මනුස්සයාට තියෙනවා. ඒකට තනදී යුතුයි කියලා එහෙමනම් මේ සම්පූර්ණ ආහාර සංതൃප්තිය රසගේදයේම පරමාර්ථ ක්‍රමෙන් යන්න. ඒ සඳහා ප්‍රමාණ දැනගන්න. ඒ ප්‍රමාණ දැනගන්නවයි ඒ දැනගත්තා වූ ඒ කරු කරන්නා වූ ඇත්තට විශාල වශයෙන් ආහාරයේ ඇත්තවෝ මේ සංවරය නිසා කාලයේ වශයෙන් කාය විවේක වශයෙන් චිත්ත විවේකයට තුල්දේ. මේක නොදන්න ඇත්තෝ මේ කයම ඉස්සර කරගෙන නැත්නම් කය වර්ධනයම ඉස්සර කරගෙන අනිකුත් සත්‍යයන් සමග වෙන විදිහට කියනවා විශේෂයෙන් කියනවා ත්‍රිසං සතුන් සමග එක විදියම සරණකට පෙළඹෙන. ඒ පෙළ විලා තමන්ගේ වටින කාලය තමන්ගේ හිතේ විවේකේ බාධා කරනවා. ඒකාගෙම කල්පනා කරන්න ඕනේ මේ ආහා භෝජනයේ මත්සන්‍යතාවයේදී පමණට වඩා ආහාර පිළිබඳව දැඩි පාලනයකටපත් උනත් මේ අපේ කය ක්‍රමයකටපත් වෙනවා. ශක්තිය නැති තත්ත්වයකටපත් වෙනවා. භ්‍රමචරයට අනුග්‍රහය දක්වන්න බැරි වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධාකාර සූත්‍ර මාර්ගයෙන් කියන හැර දක්වනවා මේක හරියට කඹේ ඇවිදිනා වගේ වැඩක්. ඉතාමත් නෑ සමබර භාවයෙන් පැවතිය යුතු දෙයක්. මේ නිසාම කිසිම කෙනෙකුට උපාධිය දෙන්න බෑ. මෙයා මෙන්න මේක හරි. මෙයා මේක වැරදි මොකද අපි ආහාර ගන්න වේල දවසකට වාරයක් දෙවාරයක් වෙන්න පුළුවන්. ඊළඟට ගන්න වාර අනුගමන තවත් වෙන මේ සෑම අවස්ථාවකදීම ඒ මොහොතේ තීන්දුව වෙන ධර්මයක්. මේ නිසා මේ ධර්මයේ පවතින ආ වූ එහෙම නැත්නම් මේ ආහාරය පමන දැන ගැනීම කියන එකේ පවතින ආ වූ සියුම් භාවයේ කොච්චරද කියනවනම් මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරණ ධර්මයක් විදිහට ගත්තා. සර්වඥතා ඥාණයටම අහුවෙන සිව් භාවයක් මේකදී. ඒ නිසා යෝග ආවදක වශයෙන් කටයුතු කරනකොට වර්ධින අවස්ථාවක් අනන්තයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම මෛත්‍රී කරන්න ඕනේ. අපි මතු මැත්තේ ඉස්සරහට ඇතිකාතුරට මේ ආහාරයේ මත්සන්‍යතාවයට යන්නේ. ඒ සඳහා මේ ගන්නා වූ ආහාරය, මේ ගන්නා වූ පිඩ, මේ වළඳනා වූ මේ කපන්නා වූ හැපීමක් පාස සංගත තියෙනවා. ඒ සඳහා අර කලින් සඳහන් කළා වගේ සතිමත් භාවය විස්තර වශයෙන් මේ පොත්පත්වල ආචාර්යන් වහන්සේලා පෙන්නනවා. ආහාර පරිේශණයේදී ප්‍රමාණි දරනවා. ඉතරව මේ ආහාරය පිළිබඳව සතිමත් වෙන පුද්ගලයාට නම් මේ බුදුපතේ බුදුමහරහතන් වහන්සේලාටම ගෝචර වන්නා වූ මේ ආහාර මත්ඤ්‍යතාවයේ පිළිබඳව පරිච්ඡයක් ඇති කර ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ ආහාරයේදී විවිධ පැතිවලින් යෝගාචර ජීවිතයට බලපෑම ඇති කරනවා. එකක් තමයි අපේ කලින් සඳහන් කළ විදිහට සද්ධාදී වශයෙන් පවතින ප්‍රමාණය, ඒ වාගෙම තමයි Tamange කාලයට විවේකයට ඇති අවශ්‍යතාවය, ඒ වාගෙම තමයි Tamange ශරීරයේ සෞඛ්‍ය මට්ටම සමබර කර ගැනීම. මේ සෑම දෙයක්ම බලපාන සක්මන. මේ සෑම දෙයක්ම බලපාන පරියන්කය. මේ සෑම දෙයක්ම බලපාන සමාධිය. මේ නිසා යෝගාවචරය ආහාර ගැනීමේදී හැම ආහාර වේලක්ම ඒ ප්‍රමාණීය දැන ගැනීම විශේෂයි සතියශන. ඊටානත්ම ඒ අවස්ථාවේ Tamange හැසිරීමෙම ඒක තීන්දුව කරගත යුතු සත්‍යයක් ඇති කරගන්නවා. ඒ මේ සම්බන්ධව මට තියෙන පුද්ගලික අත්දැකීමක් තමයි ඒ අපි අර බුරුමේ ඉන්න කාලේ ඒ සමහර වෙලාවල් වලදී ඒ කුංචි ස්ථාන අක්ෂරයකට අක්ෂරයකමාරකට වඩා බොහොම ටිකක් ලොකුයි ඒ ස්ථානේ කොට නැගිලි වලින්මයි පිටලා තියෙන්නේ 500ක් දෙකක් මේ මේ විශේෂම මේ ඉංග්‍රීසි මේක්වේ පොඩි ළමයි අවුරුදු 8 18 මැද ස්ත්‍රී පුරුෂ දෙපාර්තමේන්තයේ 250 250 වාතයේ වැඩි කරනවා ඊට අමතරව කාර්ය සංඝයා ඉන්නවා. ඊට අමතරව ආගන්තුක වශයෙන් පැමිණෙන ගුරු මණ්ඩලයක් පවතිනවා සැපකාරය පවතිනවා. කුංචි කෑම අපි කෑම ගන්න දානශාලාව ඒ 600කට 700කට වශයෙන් බලනවා කුංචි. නමුත් සෑහි ලොකුයි සාමාන්‍ය ප්‍රමාණය බලන්න. එක වරාවකට 300 දෙනෙක් අතුල් කරනවා. 300 දෙනෙක් අතුල් කරලා එක විනාඩි 20ක් ඇතුළත ඒ 300 දෙනාගෙම ආහාර කෘත්‍ය හමාර කරනවා. සමහරතර තව විනාඩි 10ක් ඇතුළත නැත්නම් 15ක් ඇතුළත තව 300කට දානශාලාව සකස් කරනවා. ඒ සඳහා සෑහෙන ප්‍රමාණයක් කාර්යසංගය අවශ්‍යයි. සෑහෙන ප්‍රමාණයක් පරිසර කාර්කයෝ එහෙම නැත්නම් කැපකාරක ඇත්තෝ ස්ත්‍රීකුස් දෙපාර්තමේන්තුවම අවශ්‍යයි. අර පැවිදි නැත්තන්ගේ දෙමාපියෝ සමහරලාට ඇල උදව් කරනවා. මේ නිසා දානශාලාවේ ඒ වෙලාවේ සම්පූර්ණ පරිසර භාවයක් පවතිනවා. මෙන්න මේ වෙලාවේ ප්‍රධානම වාදාකාරයන් වහන්සේ දානශාලාවේමයි ගත කරන්නේ. කිසිම කෙනෙක් හදිසි කලබල භාවයක් වෙන්න බෑ. අතන ඉන්න කෙනෙකුට මෙතන ඉන්න කෙනා හයියෙන් කතා කරන්න බෑ. හැම කෙනෙක්ම යන්ත්‍රාණ ස්වරූපයෙන් කටයුතු කරන්න. බිම එක බත්තටයක්වත් යන්න. ඊගාව දානශාලාව ගාති කරනවා. විශේෂ කාරණාවක් වශයෙන් සඳහන් කරන්න හදන්නේ මේ තුන් සිය දෙනාටම එකම ඉඳුල් භාජනයක්වත් යන්නේ. කිසිම කෙනෙකුට බෙදන්න දෙන්නේ නැහැ. ඉස්සරහා දාණය බෙදලා තියෙනවා. තමන්ගේ පාත්‍රය අරගෙන යනවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණය ගන්නට ඒක ඉවර කළ පාත්‍රය අරගෙන යන්න ඕනේ. හොදන්න දෙන්නේ නැහැ පාත්‍රය. ඉදුන් තැනක දාන්න දෙන්නේ නැහැ. ඒ නිසා ගත්ත ප්‍රමාණය වටිනවා. මේකට බොහොම දුක්පත් කරනවා. මේ අවස්ථාවට දාන දෙන්න එසේ මෙසේ කෙනෙකුට දානයක් දෙන්න බෑ. සංකීර්ණ කායිකට දෙන දාන. ඒ නිසා එකම කඳුලක්වත් කිසි කරන්නේ නැතුව පාවිච්චි කරන්න අර අවුරුදු 8 දරුවන්ට. ආරණ සංජාව ගන්න. ඉගෙනුවේ නැත්නම් ඕවාදාචාර්ය ස්වාමීන් වහන්සේ දඬුවම් කරන්නේ කාල සංජාය. කාල සංජාය વિશે තමයි බලාගන්නේ. මේ පොඩි දරුවෝ හැසිරුණොත් දැක්කොත් පොඩි දරුවට කාරණාව කියලා දෙනවා. නමුත් දවස් දෙකකට තුනකට සැරයක් කාල සංජාය රැස් කළා මතක් කරලා දෙනවා මේ කටයුතු වලදී මෛත්‍රියමයි. මේ කටයුතු වලදී කරුණාවමයි. එනතන මේ කටයුතු වලදී ප්‍රඥාවමයි. මෙන්න මේ විදිහට අපි ආහාරය පිළිබඳව පවතින ඕනේ කියලා ඒ පොඩි දරුවන්ට පුහුණු කළේ දේ පිළිබඳව ඒ පහරක සංඝයාට කරන පුහුණුවේදී හොඳට වැටෙනවා අනේ මේ බුදුරජාණන් වහන්සේ දුක්පත් රටවල් දිල වෙනවා. කුංචි දරුවෝ කියලා වෙනසක් කියන්නේ. හැම හම් වෙන දෙයක්ම සද්ධා දෙයිය කොච්චර ගෞරවයෙන් සලකන්න පුරුදු කරනවාද එහෙම සලකනවා නම් කොච්චර මේ දායකයන්ට පිංසිත වෙනවා. ඒ වගේම භාවනා කරන කෙනාට ඒ සම්පූර්ණ ආහාර ගන්න වේල ආහාර ගන්න අවස්ථාව සම්පූර්ණ සතිමත් වෙන්න. කඳේ යවිදින වගේ වැඩක්. මේක පිළිබඳව බුද්ධ ඥාන වහන්සේ දීලා තියෙන උපමාව මේ පුත්‍ර මාස උපමාව අහනකොට ඇඟ කිලිපොළ. ඒ ධර්මයේ කටයුත්තක් මේ ආහාර වැළඳීම, ආහාර පිළිගැනීම, ආහාර පිළිබඳව සතිමත් වීම. මේකට කිති බුදුජානනාති දීලා තියෙන උපදේශය තමයි ටිකක් ටිකක් පාස සත්‍ය වේක්ෂාවෙන් කටයුතු කරන්නේ. නමුත් ඒ කටයුත්ත ඉතාමත්ම මුළු ජීවිතේ පුරාම දවස පුරාම පැතිරිච්ච කටයුත්තක්. ඒ නිසා කෙනෙකුට ඒකාරගෝ භාවයට නැත්තම් ප්‍රවීණ භාවයට ය아가න්න බොහෝම කල අද ඉතාම ප්‍රවීණව කටයුතු කරත් ඊගා වේලේදී වර්ධින්ටි ඉඳී. මේ නිසයි මේ වගේ ධර්ම හැමදාම අපි ඉස්සරහින් තියෙන කන්නාඩියක් වගේ. එහෙම නැත්නම් ආදාසයක් වගේ. උදව් උපකාරක. Tamanට අදට වැඩිය හෙට මගේ වැඩපිළිවෙල දියුණුතාවයක් තියෙනවා. මහානකමේ එහෙම නැත්නම් සාමනීර කමේ එනතන් සීලවන්ත කමේ උපාසක කමේ මත යාදෙන ගතියක් මුල්බතින ගතියක් පවතී. මේ එකිනෙකක් වශයෙන් මේ කරුණු පරියන්කේදී සමාධියට තුරු දීම දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යනවනම් අන්න අපිට කියන්න පුළුවන් මේකට තේරවාදී කියලා. මේ තේරවාදී කියලා කියන්නේ ඉෂ්ටවියන් වහන්සේලාගේ වාදයක්. ඉෂ්ටවිද කියලා කියන්නේ තහවුරු වෙච්ච අත්ංගේ වාදයක්. තහවුරු වෙන්න නම් ආවතින සම්මතයේ හැටියට උපසම්පදා වෙලා අවුරුදු 20ක් ඒක සම්පදාව මුත්පින්ද කව. අන්න උන්වහන්සේලාට තමයි තේරෙන්නේ මේකදී කොහොමද සීලය කොහොමද ඉන්ද්‍රිය සංවරය කොහොමද භෝජනීය මත්ත්වමිතාව? කොහොමද జాగරිය අනුභවී කියලා. ඒ නිසා ආධුනිකයෝ හැම වෙලාවෙදීම මතක තියාගන්න ඕනේ. අපිට රුචි අරුචිකම් තියෙනවා. අපිට කැමැති අකමැතිකම් තියෙනවා. ඒක පුංචි නෙමෙයි. ඒවා නොසලකා හැරිය යුතු නෙමෙයි. නමුත් අපිට මේ තෙරුන් වහන්සේගේ ආශ්‍රය වැඩිහිටියන්ගේ ආශ්‍රය හැමදාම ලැබෙන්නේ. ලැබිච්ච අවස්ථාවේදී අපේ මතිමතාන්තර ඉදිරිපත් කරන්න ගත්තොත් මේ තේරවාද ආචාර්යවරු කවදාකවත් මුලින් නම්ලා තියෙන කලවලට වතුරක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ වටිනා ගුණ ධර්ම, ඒ වටිනා ධර්ම අහක යනවා. ඒ මොකද තමන්ගේ මතය ඉස්සර කරගන්න. තමන්ගේ රුචි අරුචිකම් ඉස්සර කරගන්න. වාදේ ඉස්සර කරන මේ නිසා තෙරුන් වහන්සේලා නිස්සබ්දයි. ඒ නිසා ආධුනික කාලයේදී අපි කුල්ලුවන් තරම් අපේ මති මතාන්තර පොඩ්ඩක් බැහැර කරලා මොකද ඒක කොහොම කරත් අපි ළඟ තියෙන දේ. නමුත් මේ ලාද අවස්ථාවේදී පූර්ණ වෙන අවස්ථාවේදී හිත මුරුතු වෙච්ච අවස්ථාවේදී මේ වටිනා තේර ගති තේරවාදයේ රකින්න ගති අපිට ලං කරගන්න නම් අපි මේකවා කල් පුරුදු කරන ආපු මේ දිහි ගති දී ප්‍රඥාව දී දනු දී වාද පුළුවන් තරම් අයින් කරලා මේ තෙරුන් වහන්සේලාගේ ගුණ ලං වෙන්න ආරම්භ ඒකට මේ විනෝදිනේ මත්යන් තාන බොහොම ප්‍රසිද්ධ කාර්යයක් අශෝක රජතුමා වාගේ මිත්‍යාදිත්‍ය රජවරු එදා බමුණන්ටත් වික්ෂුන් වහන්සේලාටත් සමව වොජන් දන් දීමේදී මහ විශාල වෙනසක් දැක්කා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණක් ආ නෙවෙයි. මේ තෙරුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් දිහා බලලා තේරුම් අරගත්ත මිනිස්සු හැදිච්ච මිනිස්සු. සભ્યත්වගත මිනිස්සු. ඒ මොකද සත්‍යාගේ සත්‍ය ස්වરૂපේ මත වෙන කැමතන් වෙනවා. නැත්නම් කාම කෘත්‍යයකට වෙනවා. කාම කෘත්‍යයෙන් බැහැරව ගත කරන සත්තුන්ගේ යථා ස්වરૂපේ මතුවෙන ඡානක. ඊළ වගේ විලාගතිය මතුවේ. කපුටගේ කපුටු ගතිය මතුවේ. ඒ වාගේ මනුෂයා කොච්චර හැදිලාද කොච්චර සભ્યත්වගත වෙලා ආදිනවද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ දැන් කාම ගන්න. මොකද ඕනම කෙනෙකුට වාද කරන්න පුළුවන් සෑම සතෙක්ම යැපෙන්නේ ආහාරය නිසා ඒක විවේකීව ගන්න ඕනේ. දුක්ඛර්චෝ ගන්න ඕනේ. මේක කවුරුත් වාද කරන්නේ නෑ. නමුත් දකින්න කෙනාට පැත්තකට වෙලා ඉඳලා මේ තර්කය මේ ෘචි අර්ථයන් කොහොම වුණත් සමූහයක් වශයෙන් ආහාර නාස්ති නොකර පවතිනේ ආර්ථිකයට හරිය කමන්නේ ගැළපෙන ආහාර ගැනීම මේකය මේක නොවේය කියලා යතේ. අපි විශේෂයෙන් යෝගාවචර පිළිස අන්න එවැනි නිරීක්ෂකයන්ගේ දෝෂාරෝපණයට පවා ලක් නොවි ආරක්ෂා කරන ආරක්ෂක ධර්ම දේශනාවක්ම බුදුජානන් වහන්සේගේ මේ ආහාරයේ මත්සන්‍යතාව පිළිබඳ ප්‍රශ්න. ඒ නැත්නම් මේ සත්‍ය වේසායුක්ත වළඳන. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ හොඳටම පිළිගත් කාරණාව තමයි ආහාර ගැනීමේදී විදානත්ම හිමිහිට ඇති තාක්‍රට මුඛයේදී ආහාර හොඳට අඹරලා හොඳට ඒ කෙල සමග මිශ්‍ර වෙලා බඩට යනවනම් පල්ලෙහාට යනවනම් ඉදිරියෙන් හොඳයි. විපස්සනාවට මේක උපදේශයක් වශයෙන් දෙනවා. ආදර්ශයක් වශයෙන් දෙනවා. අරමුණක් ඇහැට වැටුණට පස්සේ මේ අරමුණේ නාම රූප වශයෙන් බෙදලා හේතුඵල වශයෙන් බෙදලා තේරුම් ගත්තොත් මේ අරමුණ කවදාකවත් රාග රෝග ඇති කරන්නේ නැහැ. ද්වේෂ රෝග ඇති කරන්නේ නැහැ. මෝහ රෝග ඇති කරන්නේ නැහැ. ඇහෙන දේ සද්දය නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් හොඳටම කණේදිම බෙදලා තේරුම් ගත්තොත් ඒකේ රාග දෝෂ මොහ ඇති කරන්නේ. ඒ වගේම තමයි මුකේට වැඩි ආහාර පිට හොඳට අඹරලා හොඳට කෙල සමග මිශ්‍ර කරලා ගත්තොත් හරියට සතියට අරමුණක් යට කරගන්නවා. ඒ සතියට යට වෙච්ච අරමුණේ ලොකු අරසාවක් වෙන යෝගාවචර ජීවිතය. ඒ වගේම තමයි හොඳට අපලන විකල වළඳන ආහාරය ශරීරට කුලුක පෝජාව දෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විනය ධර්ම පැත්තෙන්. නැත්නම් ධර්ම විනය පැත්තෙන් සත්‍ය වේකාමීත්ව වළඳන්ට එතකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජීවිතය මේ ආහාරයේ මත්ඤ්‍යතාවයේ දිහාවට යනවා. මේකත් හඳුන්වා දීමක් කරන්න පුළුවන්. නමුත් තමන්ගේ ජීවිත ආදර්ශයෙන්ම දවසින් දවස දිනු කර යුතු කාරණා. අවසාන කාරණාව జాగරියානුයෝ. జాగරියානු කියලා කියන්නේ නිදි පරිම පිළිබඳව කරන්නා වූ යෙදවීම. නිද බහුරී නිදි භාවයේ නිදිමත භාවයේ බහුලීකරණය කිරීම මේ ජීවිතයේ ඉඳුරන් ඉඳුරන් නෙවෙයි මේ ඉන්ද්‍රිය සංවරය නැත්නම් ඉරියාපත පිළිබඳව නොපුහුණු භාවයේ පිළිබඳ ලබන යම් කිසි කෙනෙකුට ඉඳීමය සිටීමය අවිදීමය නිදීමය කරනා වූ ප්‍රධාන ඉරියාපත. එනත සම්පඥාන්‍ය වශයෙන් පෙන්වනකොට ආලෝකිතේ විලෝකිතේ ඉදිරියට බැලීමේදී පැත්ත බැලීමේදී ඉදිරියට යෑමේදී පස්සට යෑමේදී ආදී වශයෙන් ඇත්තා වූ අනුකුඩා සෑම ඉරියාපතයක්ම අසංගරව අසතිමත්ව ගත කරනවන ලොකු ශක්තියක් විනාශ වෙනවා ලොකු වෙහෙසක් පවතිනවා විශේෂම කාරණාව අද ලෝකෙ පෙන්වන්න දෙන්න හදන්නේ සමබර භාවයේ නැතුව යන මහසංගරව කරන වැඩවලදී තමන්ගේ කය එක පැත්තක වෙහෙස වෙනවා නමුත් යන්ත්‍රයක් විදිහට ඒ වේසිච්ච පැත්තම වෙහෙස වෙමින්ම දිගට කරගෙන යනවා සතියෙන් හෝ සම්පජඤ්ඤයෙන් මතක් කරලා දෙන්න අතරක් දෙන්නේ. අසතිමත්ව අසම්පජඤ්ඤ කාර්යය. දිගින් දිගට මේ විදිහට මේ යන්ත්‍රය වැඩ කරන එක පැත්තක් ගෙවීම වැඩි වෙනවා. එතකොට ඒ ගෙවිච්ච ප්‍රමාණය නැවත වැඩෙන්න දිග විශ්‍රාමයක් අවශ්‍යයි. ඒ දිග විශ්‍රාමයේ තමයි හද නිින්ද වශයෙන් ගන්නේ. ඒ නිසා විනායක ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ ගිහිව ආපු කාලේදී මතක් කරපු දෙයක් තමයි මේ සතියෙන් යුක්තව එදිනදා කටයුතු වල සම රසව නැත්නම් හැම කටයුත්තකදීම සම රසය මතු කරගන්න විදිහට කටයුතු කරන කෙනාට මේ ඉරියව්වේම විශ්‍රාමය ලැබෙනවා. ඒකට වෙනම විශ්‍රාම ගන්න කියලා වෙනාවක් අවශ්‍ය කරන්නේ. කරන සෑම දෙයක්ම ඒ ශරීරයන්ට ගැළපෙන සමබර විදිහට කටයුතු සිද්ධ වෙනවා. අන්න එතකොට සිනිද්ධා සීල ධාරාව අභෝසි ඉරියාපතෝ ඒ එවැනි හොඳ විස්රාම වෙමින් කටයුතු කරන කෙනාගේ දිහා බලන්නත් ප්‍රසන්න බොහෝම ප්‍රසාදජනකයි මොන විදිහේ කටයුත්තක් කරන්නේ මෙන්න මේක මේ විදිහේ විස්රාමයක් සම්පූර්ණ වෙනම ගත නොකර නැත්නම් තද බල නිින්දකට අවශ්‍යතාවයක් නොදී දවස පුරාම මේ ශරීරේ වැඩ ගන්න වෙලාවේදී සමබරව කටයුතු කරන්නේ නැත්නම් ජාගරී ආනියෝගේ බොහොම දුෂ්කරයි. මේ නිසා යෝගාවචර ජීවිතයේ මුලින් පටන් ගන්නකොට ඊට පස්සේ අවුරුද්දක් යනකොට දෙකක් යනකොට තුනක් යනකොට වශයෙන් Tamange මේ ඉරියව්වල මේරිච්චකමක් තියෙනවා. වඩා වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ජාග ඥාන යෝගය කියලා කියන්නේ රාත්‍රී කාලයට විතරක් බලපාන ශික්ෂාපදයක්. නිින්ද වේලාවට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දා කාලේ සක්මණේ පරියන්කේ ඉරියව් පවත්වන්නට ඒ ඉරියව් පවත්වන අවස්ථාව පාත සති සම්පජානයි. ඒ වගේම රාත්‍රියේ මධ්‍යම මූල මුල් කාලේ මේ විදිහට ඉරියව් පවත්වන. මධ්‍යම යාමේ සිංහසේ යාවෙන් සැතපෙනවා. පස්චිම යාමේ නැවතත් සක්මණේ ඉරියව් සක්මණේ පරියන්කේ වශයෙන් මේ කෙලස් ධර්ම දුරු කිරීමේ කටයුත්ත ඉන්නේ. මේ දේ තේරුම් ගත්තේ නැති වෙච්චහම බොහෝ දෙනා බොහෝ කාර්ය භාර පවරන. নানা ආකාර දේවල් මම කළ යුතුයි, මගෙන් ගිය යුතුයි කිය පවරාගෙන ඒ අනුව කාර්යශීලී වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කර්මාන්ත සීලී, සමාජ සීලී ස්වරූපයකටපත් වෙනවා. මේ සෑම කටයුත්තකදීම ලාමක වශයෙන් නැත්නම් සාමාන්‍ය අදුංශයෙන් සිද්ධ වෙන කුසල් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කුසල් සිද්ධ වෙනවා. ඒ චේතනාවක් හොඳයි. නමුත් නැත්නම් කරුණා චේතනාවක් හොඳයි. ප්‍රශ්නේ තියෙන ප්‍රඥාවේ අඩුකම. අපිට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාව නැත්නම් මේ පූර්ණ කාලීන යෝගාවසනයෙන් අපෙන් ඒ උපදෙස් සහිතව ස්ථානයක් ලැබිලා කරගෙන යන වෙලාව හැමදාම හැමතැනදීම තියෙන දෙයක් නෙවෙයි. ඒ අවස්ථාව උපරිම වශයෙන්, උතුම් වශයෙන්, සියුම් වශයෙන්, ප්‍රණීත වශයෙන් පාවිච්චි කිරීමේ තම තමන්ගේදී. ලැබෙන සියුම්ම දේ දිහාවට හිත යොදනවා නම් ඒ යෝගාවචරය මේ අබබෝ පරිහානාය පිරීමට අභව්‍ය පුද්ගලයා පාඩපත් වෙනවා නිබ්බානස්සේව සාන්තිකී. මේ මොහොතේම නිවෙනවා. ඒ හැම මොහොතෙම සාන්ත සුන්දර භාවයක් ආදකින්න. මෙතෙක් මේ දේශනා කරපු සෑම කාරණාවකම ගත්තාම මේ සාන්ත සීතල භාවයක් කිපෙන සුළු. එහෙම නැත්නම් කුප්පන සුළු. නැත්නම් උනන්දුව වැඩි කරන සුළු චලනය වෙන සුළු. හිත විපිලිසර වෙන සුළු භාවයක් දෙක අතර සියුම් ඉරක් ඇඳලා පෙන්නනවා. ඒ නිසා මේ జాగරියාන යෝගයේදී යෝගාවචරයාගේ ඉන්ද්‍රයන් සංවරය පිළිබඳ විශේෂයෙන්ම ඉරියව් පිළිබඳව සමබර භාවය පිළිබඳව විස්තර වෙනවා. මේ ගැන සඳහන් කරනකොට නොකියාම බැරි කොටසක් තමයි යෝගාවචරයා මේ දේ. ඒ කියන්නේ ඉරියව් පැවැත්වීමේදී විශේෂයෙන්ම අවශ්‍ය කරන සක්මනේ වැඩනවා. බොහෝ යෝගාවචරයින්ට මේ යෝග කර්මය යෝග ජීවිතයේ අසාර්ථක වෙන්න ප්‍රධාන කාරණාවක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් සක්මන තේරුම් ගැනීම තමයි. සක්මන වෙනුවට විවිධ වැඩ කරන්න කැමති. මේ සක්මනේම ගත කරනවා නම් එක තැනම එහාට මෙහාට යන එක යෝගාවචරය බොහෝ විට ප්‍රඥාවක් කියලා හිතාගෙන ලෞකික ප්‍රඥාවෙන් පුරුද්දෙන් කල්පනා කරන මේ කාලේනාක් කියනවා. භාවනා කියන්නේ නම් ප්‍රතිපරියන්ක ඉඳගෙන කන්ද දිගුව තියාගෙන පුළුවන් තරම් වෙලාව ඉන්න එකයි ඒ නිසා මේ සක්මනේ කාලේ නාස්ති කිරීමක් කියලා අඩු තත්ත්වයකටපත් කරන නිසා ඒ ගමන වැඩි දුර නොගොහි ජරා දිරවටපත් වෙනවා. ඒ නිසා මේ යෝගා මේ జాగරියාන යෝගයේ වගේ දේවල් යෝගාවචරය අනුව යෝගාවච දවසින් දවස පිළිගෙන පටන් ගන්නවා. ලෙඩ රෝග බහුල වෙනවා. ශරීරයට ආව විෂමපත් සමභාවයේ දියුණු වෙන්න පටන් ගන්නවා. සක්මන පිළිබඳව මේ වාගේ මේ ලැබී තියෙන කිසි කාලය තුළ විස්තර සුවාක් ඉදිරිපත් කරන්න අමාරුයි. නමුත් එක ආනිසංසයක් තියෙන්නේ අධධානක් සමුනවා. දුරදි කියන වැඩ පිළිවෙලක ඉවසා ගන්න පුළුවන් ස්වරූපේ නැත්නම් ඉවසීමේ යුක්තව අවසානයේ දක්වා දුර ගමනක් යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සක්මන සිදු කරන්න. ඉතින් මේ නිවන් ගමනේ අධ්‍යාත්ම මාර්ග ඥානය දක්වාම යන මේ ගමන බොහොම දුරදි කියන ගමන. ඒ ගමනේදී මුල් අවස්ථාවල් වල මේ ලැබෙන සීල සම්පන්න භාවය ඉන්ද්‍රියන්ගේ බුද්ධ ස්වરૂපය ආහාරේ මත්ඤ්‍යතාවේ జాగරියාන යෝගයේ වගේ ඒ මූලික උපමාන පුංචි කළ කලකලා නීරස කළ කලකලා සාදා සාදරයෙන් පිළිගන්නා භාවයෙන් ඈත් කළ කලකලා කටයුතු කරොත් ලොකු ලොකු අත්වල්ලන් උත්සාහ කරනවනේ වහවා ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරනවනේ ඒක සත්‍ය ධර්මයෙන් ඈත් සත්පුරුෂ ධර්මයෙන් ඈත් වෙන නිසා බොහෝම ඉක්මනට තරාවේ ආවටපත් වෙනවා. මේ නිසා මෙවැනි ධර්ම නිතර නිතර මෙහෙය කරනවා. ඒ මොකද මේ සෑම අපි සෑම සිල් දිනාටම මේවෙන් ගන්න තියෙන ආදර්ශ තියෙනවා. ඒ ආදර්ශ නිතර මෙහෙය නොකළොත් සාමාන්‍ය ඒ යටි වටිනාකම දුර්වල වෙලා යන පටන් ගන්නවා. නොදැනියන් පටන් ගන්නවා. විහාර භාවයටපත් වෙනවා. නිතර නිතර මතක් කරනකොට තමයි වැටෙනවා අපේ ගුණ ජීවිතවලදී කොයි කොයි අවස්ථාවල මේ එක එක ධර්ම සම්බන්ධ වෙනවද? ඒ ඒ පුංචි තැන් අපි අතුරු සිදුරු වහලා ඉර කරලා තියාගත්තොත් අපි විශාල බැම්මකින් ශාල ජල කඳක් රැස් කරගන්න සූර පුරුෂයෙක් වහටපත් වෙනවා වගේ. එහෙම නැතු මේ පුංචි පුංචි දේවල් අතහැරලා මහා මහා දේවල් කරන්න ගියාට කවදාකවත් ඒකේ මුල් බැස ගැනීමක් වෙනවා. ඒ නිසා මේක තේරවාද ක්‍රමයට යන්න නම් පුංචි වෙනවා. ඒ දෙන උපදේශ ඊටාම ගෞරවයෙන් පිළිඅර ගන්න ඕනේ. ඒක තර්කයට, වාදයට, රුචියට එහෙම නැත්නම් ගුරු මත මම දන්නා දේ මෙහෙමයි, මගේ ගුරුන් වහන්සේ කිව්වේ මෙහෙමයි කියලා බැහැර කරන්න පටන් අරගත්තොත් මේ සියුම් ධර්ම වලට තනියම හිත ගන්නවා. ඒ තනියම හිත ගන්න බැරි නිසා ඒ ධර්ම අසරණ වෙනවා. ධර්මය අසරණ වෙනකොට යෝගාවචරය අසරණ ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න සරණේ පිළිද පවතින්නේ මේ සියුම් ධර්ම කොටස. මේ ධර්ම කොටස වලට අපි පණ දෙනවා නම් ගෞරව කළ සැලකනවා නම් දවසින් දවසේ දවසින් දවසේ ඒ ධර්ම කොටස් අප වාරස්ථා කරනවා අපි ඒ ධර්ම කොටස් ආරක්ෂා කරනවා. එතකොට ධර්මයේ හැසිරෙන ආව අපි ධර්මයේම හැසිරෙන ධර්මයේම ආරක්ෂා වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ධර්ම හතර පිළිබඳ බුදුජානන් වහන්සේ කෙටි හැඳින්වීමක් කරන්නේ මේ ධර්ම හතර දවසින් දවස මෙනෙහි කරමින් ඉදිරිය බලන කෙනා පිරිහීමට අභව්වේ නැත්නම් නුසුදුස්සෙක් බවට පත් වෙනවා නිවනට ලං වෙනවා කියන එක. ඒ නිසා මේ තුආකල්මේ ධර්ම දේශනාවට කවුරුෙන් අසාපිති මේ කියන්නේ සියලු දෙනාම මේ කියනා වූ ධර්මයට බැඳීගත් පිරිසක්. පිළිහිමට පිළිහිමට අභෞවිය වෙන්න නැත්නම් නුසුදුසු භාවයේ බොහෝ කැමැති. නිබ්බානස සාන්තිකයේ කියන මේ නිවනට යන්න කැමැති අත්. ඒ නිසා අපි මේ ධර්ම කොට නැවත නැවතත් අපි නැග දැනටමත් ඇත්තා වූ මේ භාවනා අධ්‍යක්ීම් සමග ගලපමින් අපි ළඟ දැනටමත් ඇත්තා වූ මේ න්‍යාය මූල ධර්ම කොටස් සමග ගලපමින් ඉදිරියට මේ ධර්ම වලින් අපිට ලොකු සිවුණු භාවයක් සිවුණු භාවයක් අත්දැකීම වට ලැබේවා ඒ වගේම අපගේ ගුණ ජීවිතයේතම අපිටම අතට ලැබුණු අනාරියක් වේ ආදාසයක් වේ අපේ ගුණ ප්‍රතිබිම්බේ මෙහි වැටි ගනිත්වා කියන කල්පනාවෙන් සාදරයෙන් මේ ධර්ම ඉදිරිපත් කරගන්න. එහෙම ඉදිරිපත් කරගන්නවා නම් ඒ නිවන් මාර්ගට අවශ්‍ය කරන්නා වූ සද්ධාවය, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී ඉන්ද්‍රිය ධර්ම දිනු තුන භාවයටපත් වෙනවා. මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වෙන්නේ එවැනි ඉන්ද්‍රිය ධර්ම දිනු කරගැනීමේ සම්පූර්ණ කාය ජීවිත නිරපේක්ෂ ව්‍යාපාරිකදී මේ පිළිසෙට මේ ධර්ම දේශනා මාර්ගයෙන් මේ ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී ඉන්ද්‍රිය ධර්ම තව තවත් වඩා දියුණු වේවා කියන මෛත්‍රී කල්පනා. කරුණා භාවත ප්‍රාර්ථනාව ඒකයි මෛත්‍රී කරන ආකාරයට ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සම්මාන පාස්නාව වූ අධිදේශකයන් වහන්සේ නිතරම නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ